මේ කෙරෙහි මේ කෙටේ. මෙතන සලාම වෙනවා ඉවත් වූ මේවා වූ අනේ පරි සසනින් සමනකේ ඉවත් වූ මේවා වූ ව්‍යාකරණයේ ඵලයේ සසනින් සමනකේ ලෝකයිත පඤ්ඤාපේ ලෝක සමුදයන්ත ලෝක නිරෝධන්ත ලෝක නිරෝධෝපායන්ත රත්නේ බමයක් පමණ වූ මනසක් සහිත සංඥාවක් සහිත මේ ආත්මභාවයේ තුලම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ උපායක් මම පනවනවා දැන් මහන්සියගේ දේශනා ඒතකොට මේකේ භාගතුන් වහන්සේ දීපක් පුරාදාන ලෝකයේ කුමක්ද රූපෝපාදානස්කන්ධය වේදනෝපාදානස්කන්ධය, සංඤ්ඤෝපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්ධය සහ විඥානෝපාදානස්කන්ධය කියන පංචෝපාදානස්කන්ධය. මේ පංචෝපාදානස්කන්ධ ලෝකයයි සර්වඥා ඉදිරිපත් කොට වදාළ ලෝක. මේ ලෝක ස්වභාවයෙන් ඇති වෙන නැති වෙන බව. ලෝක සමුදය නම් ඒ අනුකරණ තෘෂ්ණා. ලෝක නිරෝධය නම් තෘෂ්ණා නිරෝධය. ලෝක නිරෝධ උපායන ආධ්‍යාත්මික සංකාරී භාවනාවකින් වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පද හතරට මුතුන් රෝපදා කුංගාසේ අකුල්ලාගත් සම්පින්දනේ කොටක. මේදී මේ ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකයේ ලෝකදාතය ඇතේ තුන්වාසේ උල්ලාංඝනය. ඒකේ ලෝක ස්වභාව නැත්නම් ලෝක ධර්ම රාශියකින් හිතකට නෙමෙයි දැනගන්න දැනගන්න ලැබෙන්නේ. පටිසම්භිදාමංග පාළියේ ඥාන කතා කොටාතේ ඉන්ද්‍රිය සලෝකරේ ඥාන ආඥානුසේ ඥාන විස්තරයේදී මේ ලෝකේ සාම විසිතුරු පහදා දීලා තියෙනවා. ඒකෝ ලෝකෝ සම්බේ කත්තා ආහාරපිතිකා දේලෝකා නාමංච රූපංච තයෝ ලෝකා ඉක්ෂෝ වේදන චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාර පංච ලෝකා පංච උපාදානස්කන්ධ ච ලෝකා ච අජ්ජත්තිකානි ආයතන සත්‍ය ලෝකා සත්‍ය විඥානං කිච්චි අත්ථ ලෝකා අත්ථ ලෝක ධම්ම නව ලෝකා නව සත්තාවාසා දස ලෝකා දසායතනානි ද්වාදස ලෝකා ද්වාදසායතනානි අට්ඨාදස ලෝකා අට්ඨාදස භාග්‍ය මේ උන්වහන්සේ පහදාරුන්නේ ලෝක සත්‍යය මේක කියන්නේ සංස්කාර ලෝකය ලෝකේ කොටස් නවයෙන් බෙදෙනවා සංස්කාර ලෝක ශබ්ද ලෝක සහ අවකාශ ලෝක කියන්නේ ඒ වගේම කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන්නේ එවාගේම සංඥා ලෝක අසංඥා ලෝක නේම සංඥා නා සංඥා ලෝක කියලා තුනයි ඒක ඕකාර ලෝකේ චතුෝකාර ලෝක පංචෝකාර ලෝක කියලා තුනයි මේ විදිහට ලෝක විවිධාකාරයෙන් බෙදලා තියෙනවා නමුත් ওই පදාතරක සියල්ල එකාට වෙනවා ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝ පායි ඉතින් මේ ඕක්තරණයේ ජීවිතය මේ කතාව අහගෙන ඉන්නකොට ඔහු අවුරුදු 100ක් ක්‍රියා විරතා ක්‍රියා ගන්න බැරි වුණු ලෝකාන්තයේ දැකගත්තා. ඒ කියන්නේ මේ භවයක් පමණ වූ මනසක් හයිත පරිඥාවක් හයිත ආපදාවේ තුල ලෝකයේ කෙරෙන දැකගත්තා. මේ ඇතුලේ ලෝකයේ කියන ලෝක සමුදයක් දැකගත්තා. ලෝක නිරෝධයක් ලෝක නිරෝධෝපාය දැකගත්තා. ඔහු පළමුවේ මේ සෝවාන් මාර්ගයේ ඒ ආර්ය සත්‍ය අත්‍ය අවබෝධ කරගෙන ආත්ම හතකට සංකාරයේ ඇති කරගෙන අමාමහ නිවනට සම්පූර්ණ කරනවා. දැන් ඊළඟට සලකා බලමු මේ පාළි වාක්‍යයේ ප්‍රකාශ වූ ලෝක ධර්ම මොනවද කියන්නේ. ඒකෝ ලෝකෝ සම්මේකත්තා ආහාරකිතිකා. ඒක ලෝකයක් කියනවා. සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත් වෙනවා. සත්තාරෝ මේ විච්ඡේ ආහාරා භූතානං වා සත්තානං කියා සම්මේතේනං වා අනුග්‍රහයි. උපන්න සත්‍යයන්ගේ ජීවත් වීම සහ උපදීන සිටින සත්‍යයන්ට අනුග්‍රහ පරිසාරණ හතරක් තියෙනවා. ඒ මොනවද? සමේකාරෝ ආහාර පස්සෝ දතියෝ මනෝ සංචේතන විඥාන සත්‍යං මනෝ සති මනෝ සංචේතන සත්‍ය විඥාන සත්‍ය. ඒ කියන්නේ කබලින්කාරෝ ආහාරය. කබලින්කාර ආහාරය කියන්නේ අනුභව කරන්නේ. අනුභව කරන දේ අනුභව කරමින් ජීවත් වෙන සත්‍ය කොටස. ඒ වගේම ඒකට කියනවා රූපාහාර කියලා. පස්සෝ දුතියෝ මනෝ සංචේතනා සතිය විඥාන චතුත්ථ. දේහාහාර ස්පර්ශය, තුන්වෙනි ආහාරය චේතනාව හතරවෙනි කාර්යයේ ආකාරයේදී ඒ අනුපිය සිතෝමයේ මුලින් සඳහන් කළ නව මහා භවයෙහි පංචෝපාදානස්කන්ධ ලෝකයේ දතුලත් නව මහා භවයෙහි මේ ආහාර හතර ඒකේ භවයන් අනුරූපෝ කියේ. ඊළඟට දේවෝපාදානන්ත රූපයි නාමය රූපය කියන ලෝක දෙකක් තියෙනවා. සරල ලෝකාතිස්සෝ වේදනා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා කිය වේදනා තුන ලෝක තුනක්. චත්තාරෝ වේදනා, චත්තාරෝ ආහාර. ආහාර හතර නැවත ලෝක හතරක් හැටියට හඳුන්වනවා. පංච ලෝකා පංචපාදානස්කන්ධා මුලින් සඳහන් කළ පංචෝපාදානස්කන්ධය ලෝකා තේ ලෝකා තේ අධ්‍යාත්මිකාඥායතනානි චක්කුසෝත ධාන ජීවා කාය මනසේ ආධ්‍යාත්මිකායතන ආයතන ලෝකය සත්ත ලෝකා සත්ත විඥානක්ඛියෝ විඥානක්ඛිය හතක් කියනවා ඒක ලෝක හතක් මොනවද විඥානක්ඛිය හත නානක්ඛ කාය නානක්ඛ සංඤ්ඤා නානත්තකාය ඒකත්තකායනි ඒකත්තකාය නානත්තකායනි ඒකත්තකාය ඒකත්තකායනි කියා හතරයි ආකාසානංචායතන විඥානංචායතන ආකුච්ඡඤ්ඤායතන කියන තුනයි හතයි අට ලෝක අට ලෝක ධම්ම අට ලෝක ධම්ම ලෝක ආකාශය නව ලෝක නව සත්තාවාස සත්තාවාස නවයක් කියනවා ඒක ලෝක නවයක් අර විඤ්ඤාණයත් එක්ක හතට මේ දැක්ක මේ සත්තාවාස නාමයෙන් මේක සම්බන්ධ නිසා ඒ විඤ්ඤාණයත් එක්ක හතට දෙකක් එකතු වීමෙන් සත්තාවාස නාමයෙන් දැන් අපි බලමු මොනවද මේ සත්තාවාස නාමය නාගත් කාය නාගත් සංයෝ කියන්නේ රූපකය වශයෙන් විවිධාකාරයි පස්සන්දි විඤ්ඤාණ වශයෙන් විවිධාකාරයි ඒ තමයි මනුෂ්‍ය ලෝකය හා දිව ලෝකයයි. මනුෂ්‍ය ලෝකයෙන් දිව ලෝකයයි රූපකය එක ආකාරයෙන් විවිධ ආකාරයි. පටිසන්ධි විඥාන මෙතන කියනවා නම සුභිත අමේකුක පටිසන්ධිය උපේක්ෂාසගත සංකේලිත යනි පටිසන්ධික. ඊළඟට ද්වේකුක පටිසන්ධි හතරයි, හේතුක ප්‍රතිසන්ධි හතරයි නම මේ කාමසුගති භූමියේ පටිසන්ධි සංඥා නමයක්. එනිසා රූපකාය වශයෙන් නානත්තයි පටිසන්ධි විඥාන වශයෙන් නානත්ත සංඥා. නානත්ත කායේ ඒකත් සංඥා කියන්නේ සතර ආපාය හා ප්‍රථම අධ්‍යාන භූමිකයි. සතර ආපායේ නරකය, තිරිසන් අපාය, ප්‍රේතපාය, අසුරාපාය කියන අපාය හතරේම රූපකාය විවිධ ආකාරයි. එක් බැරි රූප බයක් විශේෂ වෙන්නේ නමුත් උන්ගේ ප්‍රතිසන්ද විඥාන සංඥා එක පාසමයි එකස එකවර සංඥාන අපේ චේතනාවෙන් ප්‍රතිසන්ද දෙන සිට එක ආසමන සිට උපේක්ෂාසගත අකුසල විපාක උපේක්ෂාසගත සංකීර්ණ සිට යන්නේ සිටින් තමයි සතර අපායේ ප්‍රතිසන්ද ඒ සාමුගේ ප්‍රතිසන්ද සංඥාව එකයි ඒ ශානාගත කායේ ඒකත් සංඥා ඒකේක විඥානාට්‍යය සත්‍යවාසය. ඒකත් තමයි නානත් සංයෝගය කියන්නේ දෙති අධ්‍යාන උදායි. දැන් ප්‍රථම අධ්‍යාන කාලයේදී බ්‍රහ්මපාරිසත් බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කුණලේ දෙති අධ්‍යාන කාලයේ කියන්නේ පරිත්‍යාග අපමානාව ආවස්තක. මේ කවතල තුන එක කාලයක පිහිටි දෙමින් මේක දෙති අධ්‍යාන කාලයේදී ඒ විද්‍යාඥයන් තරයේ හත්සන් විඤ්ඤාණ දෙකක් එකක් විකාර ප්‍රීති සුඛේකාග්‍රතාවයිත විද්‍යාඥාන විපාක අනික විචාර විචාර විචාර දෙකම නැති ප්‍රීති සුඛේකාග්‍රතාවයිත විද්‍යාඥාන විපාක විචාර ප්‍රීති සුඛේකාග්‍රතාව කියන ඥානවල හතරේ විපාකයක් කියනවා හේතු සුඛේ කාමේ දානයිද ධානාලි ගුණකින් යුක්ත සිතක් වෙන පරිසංසිත. ඒ නිසා පරිසංසිත හේදාකාරයි නම රූපකායක ආසනයි. විද්‍යාඥයන් කාලේ ප්‍රඥාවේ රූපකායක ආසනයි පරිසංදි විඥානි දෙකයි. දෙකයි. නිසා ඒකත් කාය නම සංසිත. ඒකත් කාය ඒකත් සංසිත කියන්නේ තෘත්‍යඥාන කාලය, චතුර්ථඥාන කාලය සුද්ධාවාස. කෘත්‍යඥාන ඵලයේ කියන්නේ භූමි තුනක් තියෙනවා. එයි අර මුලින් සඳහන් කළ සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග දෙකකින් යුක්ත වූ කෘත්‍යඥානයේ විපාකේ පමණ ඉන්නකම රූපදායක සාහසනවා. වේයත්මයේ කියන චතුර්ථඥාන භූමිය උපේක්ෂා ඒකාග්‍රතාව කියන පරිසන්දි විඥාන එකයි රූපකාය එකහා සම්බන්ධ. සුද්ධාවාස පහේම දෙන්නවා. අසංවිතාවේ හැරෙයි. සත්‍යාවාසයෙන් ගන්නකොට අසංවිතාවේ ගැලෙනවා විඥානක් ඉතිහාසයට අසංවිතාවේ ගැලෙන්නේ. විඥානයක් තියෙනවා. අනිත් තුන් ආකාසානයිතරකේ. විඥානයිතරකේ ආකින්චඤ්ඤාකමේ කියන තුනේ විඥානක් ඉතිහාසයට ගැලෙනවා සත්‍යාවාසක් ගැලෙනවා නමුත් බලාපෑම හඳුන්වන මේ සංඥා නාසඤ්ඤාකණය විඥානක් ඉතිගාරයේ කරන්නේ සත්‍යාවාසිකණයේ කියන්නේ දැන් මේ සත්ත්ව විඥානයක් කියන්නේ ලෝක ධාතු හතක්. නව සත්තාවාද ලෝක ධාතු නම. දස ලෝක දස ආයතනයි. ඒ කියන්නේ රූප ආයතන වර්ග කියනවා නැහැ. සක්කු සෝත ධාන ජීවහා කාය සහයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාවය ආයතන 10. මේ 10ට කියනවා ලෝක 10. ද්වාදස ලෝක ද්වාදස ආයතනයි මේ 10 පෙන්වනායතනේ ධර්මායතනයේ පිළිවීමේ ලෝක ධාතු 12ක් අටාරස ලෝකාකාරස ධාතු අටලොස් ධාතු ලෝක ධාතු සබ්බ ධාතු ශෝක ධාතු ධාන ධාතු ජීවා ධාතු කාය ධාතු කියලා පහයි රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු කියලා පහයි 10යි චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාන විඥාන ධාතු, ජීව විඥාන ධාතු, කාය විඥාන ධාතු කියා පහයි 15යි. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු කියා තුනයි 18යි. ඒකට මේ කියන්නේ ධාතු ලෝක ධාතු. හැබැයි මෙතන මේ යෙත් කරගන්න එකක් තියෙනවා. ආයතන 12 ධර්මාතනෙට නිර්වාණයක් අසුලයි. ඒක ලෝක ධාතුවට අයත් නැහැ. ධාතු 18ෙහි ධර්ම ධාතුවට නිර්වාණයක් ඇතුළත් නම් ලෝක ධාතු සංඛ්‍යාව කියන්නේ ඒක වෙන් කරගන්න. මෙන්න මේ කියන සියල්ල සංස්කාරය. සත්‍යෝකේ නමින් හඳුන්වන්නේ අවීකේ පටන් භවග්‍රේ දක්වා පවත්නාමේ උමි කිස්සෙත් කලේ සහ අනන්ත පරිමාණ ලෝක ධාතුලින් අපාදික විපාදක චතුස්පාදක බහුපාදක රූපී අරූපී සංයුයි අසංයුයි නේසංයුයි යාකරේ ආදී වශයෙන් හඳුන්වන ආත්ම භව පරියාපන්න සියල්ලන්ට කියනවා සත්‍යදේ එය අල්ප රජස්ක, මහා රජස්ක, චිත්තින්ද්‍රිය, ඉන්ද්‍රිය, ස්වාකාර, වාකාර, ශ්‍රේණ්‍යාපේ, විඤ්ඤාපේ, භාව්‍ය, අභාව්‍ය මේ ආදී නම් වලින් ලෞකික බුදුරජාණන් වහන්සේ මේ කොට මේ කොට ආරෝපණය කරන්නේ. ඒ සත්‍ය ලෝකේ. අවකාශ ලෝකේ නම් මේ සංස්කාර ලෝකයට ආ සත්‍ය ලෝකයට දාසත්තාන සඳහා මේ කරන ප්‍රදේශය. සතර අපාය, මනුෂ්‍ය ලෝක, ජීව ලෝක, සතු ලෝක, අරූප ලෝක. මේවා අවකාශ ලෝක හැටියට හඳුන්වනවා. ඔයගෙම කාම ලෝක කියවාම අවිශේෂකට පරිමිත වාසවා කිය දක්වා භූමිය කොටා. රූප ලෝකේ කියවාම රූප භවයේ කියවාම ස්ලක්ම පාක්ෂාජ්‍යයකට අසංචා දක්වා භූමිය දානවා. අනුභූමි සිවාමන ප්‍රලෝකේ සිවාම ආකාසානංචාතුනේ මතන් භවාගේ දක්වා දිනනවා. එවැගේම සංඥා ලෝක සිවාම අසංයතලේ හැර අසංයතලයක් නේම සංඥා නා සංඥාතනයක් හැර ඉතිරි භූමි 29ම සංඥා ලෝක. අසංයතලේ අසංඥා ලෝක. නේම සංඥා නා සංඥාතන භවය එම නේම සංඥා නා සංඥාතන. ඔය දෙක සංඥාවයි. ඊළඟට ලෝකාර්ථයන් ස්කන්ධ. එක ස්කන්ධයක් ඇති ලෝක, ස්කන්ධ හතරක් ඇති ලෝක, ස්කන්ධ පහක් ඇති ලෝක තමයි ඒක ඕකාර, සතුෝකාර, පච්චෝකාර. ඒක ඕකාර කියන්නේ අසංකල්පයි. චතුෝකාර කියන්නේ අනුරූප බව හතරයි. පංචෝකාර කියන්නේ ඒ පහ අරුණාම ඉතිරි 26ක් වූ. මෙන්න මේ සියල්ල ලෝක සංස්කාර ලෝක, සත්ත්ව ලෝක, අවකාශ ලෝක. මේවා ලෝක ස්වභාව, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධෝපාය කියන සතර ආකාරයෙන් ඒ ලෝතුරා සම්මා සම්බුද්ධජානන පස්සේ සත්වාකාරයෙන් දැක්වනවා. ඒකයි මෙතන සඳහන් වුණේ මේ දසබල ඥාන සූත්‍ර පාඨයේ අනේක ධාතු නානා ධාතු ලෝක යථා භූතං පජාන අනේක ධාතු ලෝකේ නානා ධාතු ලෝකයේ අත්වාකාරයෙන් අවබෝධ කරගන්න ඒක දසබල ඥානෙ ඒ අවබෝධය නිසා ඒ තථාගතයන් වහන්සේ ආසබල් තානම් සතිදාන ආසම කියන්නේ අති ශ්‍රේෂ්ඨ ස්ථාන අති ශ්‍රේෂ්ඨ ස්ථානයේ නම් සරුවක්කතා ඥානයේ ලෝකවා බුදුබව වාසේ ප්‍රකාශ කරනවා ධම්මදත්ත දේශනාවේදී තමන් වහන්සේ ලෝතුරා බුදුනා කියලා ප්‍රකාශ කරනවට මහ ලෝකම් පාවයි ගෝතමන සූත්‍රයේදී තුන් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කරන පොළොව තුන් වාරයක් කම්පා වුණා. පාලකාරාම සූත්‍රයේදී පස් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා පස් වාරයක් අපපොළොව කම්පා වුණා. ධම්මජාල සූත්‍රයේදී 60 ජවාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා 60 ජවාරයක් මේ මහ පොළොව කම්පා වුණා. මේ පොළොව කම්පා වෙන දෙයක් තමන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා බුදු වුණා කියන මේක ප්‍රකාශ කිරීම. ඒ ප්‍රකාශ කරන්න මේ දසමන ඥානය කියතුන. පරිසාස කියනවා නම් කියන්නේ අටපිරිසේ කිමනාද කරන්නේ. මනුෂ්‍ය ලෝකයේ පිරිස් හතරක් තියෙනවා. ශාස්ත්‍රීය, ධාර්මන, ගෘහපති, ශ්‍රවණ. එවැගේම තාවකීස මාර් සාකුරු මහරජාණන් තාවතිංස මාන දක්ම මේ විදිහට දිව්‍ය බ්‍රහ්ම ලෝකවල පරිච්ඡේද හතරක් තියෙනවා. මේ අට පිටිකේදී සියනාගන් අනත සිංහනාද පවත්වනවා. සියනාද කියන්නේ සිංහයාවාගේ නාද පෙන්වන්නේ නාගේ අභියතල සම්පදේශනා කරනවා. ඒක සිංහනාද ශ්‍රේෂ්ඨ නාදයි. ධර්මචක්කම් පවත්තේ කියන්නේ ලෝක ධාතේ ශ්‍රමණ බ්‍රාහ්මණ ජීවමාන බ්‍රහ්මා විකිසි කෙනෙකුට පවත්තන්න බැරි හෝ ආකාශයට පෙරලන්න බැරි ධර්මයක් තියෙනවා. ඒක තමයි ගරාණි සුවිසක් කියන ධර්මයක්. ගරාණි සුවිසක් කියන ධර්මයක් තමයි බ්‍රහ්මචක්‍රය කියන්නේ. දුක්ඛ සත්‍ය සම්බන්ධ ගරාණි 12 සමුදය සත්‍ය සම්බන්ධ 3 විරෝධ සත්‍ය 1 මාර්ග සත්‍ය 8 අදතාවයේ බොහෝ කෙනෙක් බොහෝ දෙනෙක් ධර්ම චක්‍රය නිර්මාණය කරන්නේ ගරාමි අටක. ඒ වගේ ධර්ම චක්‍රයක් නෙමෙයි ගරාමි 24ක් කියන ධර්ම චක්‍රයක් තමයි එතන බ්‍රහ්ම චක්‍රම් කියලා කියනවා. පුරාණ කාලයේ බුද්ධ ප්‍රතිමාගේ වන්දනාමාන සඳහා නෙලන් ඉස්සර බෞද්ධ භාවිතා කළ කියන ධර්ම චක්‍රයේ පූජා නායකයක් තිබෙනවා. අශෝක සම්මවල තියෙන්නේ එන ධර්ම ශක්තිය. බුද්ධ ගයාවේ කැටයම් වල තියෙන්නේ එන ධර්ම ශක්තිය. මෙන්න මේ සුවිසි අර ඇති ගරාමි සුවිසාකත්තාව චතුරාර්ය සත්‍ය දේශනයටයි මෙතන දේශනාව ධර්ම ශක්තිය. ඒක ධර්ම ශක්තියම් පවත්තේ ඒ පාස්තය. ඒතකොට ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ अनेक धातु नाना धातु लोक දන්නා ඥානය ඥානයේ ශ්‍රේෂ්ඨ නවරාගේ බුදුරාතර ලෝකයේ දුුණයේ පදුද මේ වාක්‍යයේ අනේක ආකාරයේ භාවනා නගන්න ඕන කුණකාරය අනේක ආකාරයෙන් මේක භාවනා කරන්න බුද්ධානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන් ධම්මානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන් සංඝානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන් ඒ වගේම උපසමාන සතිය වශයෙන් වඩවන්න පුළුවන්. ඒ වගේම චතුරාර්ය සත්‍ය විදර්ශනා වශයෙන් පටිච්චසමුප්පාද විදර්ශනා වශයෙන් වඩවන්න පුළුවන්. නානා ආකාරයෙන් මේ ලෝක විදු ගුණය භාවනාට හරවන්න පුළුවන්. අපි සල්කා බලමු. දැන් මේ ගාම්භීර වචන වලින් ප්‍රකාශුණා වූ ලෝකකාතු අපේ මේ භවයක් පමණ වූ මනසක් සහිත වූ සංඥාවක් සහිත වූ ස්කන්ධ පංචකය ඇතුළත කොහොමද දෙල් කරගන්නේ? එතන ලෝක කියන වචනේ කියන වචනාර්ථය. ලුච්ඡේදේ කියලා ධාතුවක් කියනවා. පාලි භාෂාවේ ලුච්ඡේදේ. ඒ ලුච්ඡේදේ කියන ධාතයෙන් පරව පුණ්‍යයේ ප්‍රත්‍ය වෙත ඒක අප ආදේශදී සංවිධියේ සංදිවනාම ලෝක කියලා පදයක් හැදෙනවා. ඒ ලෝකයේ ධාතුෙහි උයන්නේ වෘද්ධි වෙනවා. ඔය ඒසා ලෝක කියලා පදයක් හැදෙනවා. ඒකේ නිර්වචන වශයෙන් හඳුන්වන්නේ පච්චේනේහි සංකම්යති නුජ්ජති පරුජ්ජති ලෝකෝ හේතු ප්‍රඥාවේ සකස් වෙනවා කැඩෙනවා බෙදෙනවා ඒ නිසා ලෝක නම් දෙන්නේ මේකේ නිර්වචනයවත් වටනවා ඒ දුක්ඛත්‍යමේ සකස් වෙනවා නැවත කැඩෙනවා විනාශය ඒකයි ලෝක එළුචේතන චේතනාර්ථයෙන් දුදාතු ඒක නිකන් ලෝක සම්දේ තේරුම ගන්නවා බෙදෙනවා යමක් ගන්නවා බෙදෙනවා නම් ඒ සියල්ල ලෝක පොතේ මෙතකොට අනිත්‍ය ලක්ෂණයනේ මේ ලෝක දාසයේ කියන්නේ හැන්නා පිළි. මොනවාද කරන්නේ දෙන්නේ? උපාදත්තනිය පටන් පිටි භංග කියන අවස්ථාවෙන් හැන්නා පිළි. මේක සඳහන් වන සීලම සත්‍ය ආහාරයෙන් ජීවත් වෙනවා කියන ලෝකයක්. එමනම් ඒ ලෝක සාතුව සනයක් සනයක් පාසා කරනවා කියන්නේ. දේ ලෝකා නාමන්ති රූපයි පිටියවදා ලෝක දෙකක් අර වගේ කරනවා කියන්නේ. සනයක් පාසා නාමය රූපයට වඩා ගාක් ගුණයකින් ගන්නවා කියද. රූපය ඒ අනුව නාමයේ සනවායෙන් 17න් 18 ගන්නවා. මේ වගේම වේදනා තුන ස්කන්ධ පහ ආයතන හය ආහාර හතර එවාගෙම විඥානක් කියහත අටලෝ දහම සත්කාවාස නාමයේ රූප ආයතන 10 දොළොස් ආයත අතලොස් ධාතු මේ ඕම යෙමෙන් වශයෙන් ගන්න බලනකොට ලෝකයේ තයිත සිත් 89ක ඡාසිත 50ක උපාකරි සිතුක් මේවා තමයි ලෝකය දැන් අපේ මේ ස්කන්ධ කූඩුව ඇතුළත මේ සියල්ල එක්පාසුයි ස්කන්ධ කූඩුව ඇතුළත රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පහ වෙනින් වශයෙන් ගත යුතුයි දෙවෙනි වශයෙන් ගන්නකොට රූපය පරිසම්ලි පිටක්ෂණේ පටන් කුඩා පිටක්ෂණ වාරයක් ගානේ ඉපදෙනවා ඉපදෙනවා ඉපදෙනවා ඉපදෙනවා මරණාන්තය දක්වා මේක සිද්ධ වෙනවා පරමද රූපයන් ඉපදීම බිදීම අන්තිම සිට චිත්තය දක්වා සිද්ධ වෙනවා විඤ්ඤාණය නමුත් ඒක සම්මතා රූපයන්ගේ ඇතිවීම නැතිවීමකින් මුර්ථ ඵලයේ දරයේ සාක්ෂි සිද්ධ වෙනවා ඒකට වෙන්නේ රූප සංකප්පයේ රූප ස්කන්ධයගේ රූප නැමැති රූප උපාදාන ස්කන්ධයේ නැමැති ලෝකයේ වෙනස් වීම දැක ගන්නට අපට මහා සතිපට්ඨාන සූත්‍රයේ අරණස්ථාන 14ක් උගන්වන්නේ. ඒක තමයි කායානුපස්සනා කියන්නේ. ඒ වගේම පටිසන්ධි චිත්තක්ෂණයේ පටන් සෑම චිත්තක්ෂණයක් ගානේ වේදනා උපාදාන ස්කන්ධය ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා මරණාකේ දක්වා අතිමිතිකේ දක්වා වේදනාව චිත්තක්ෂණයක් පාසා හටගන්නවා ඒක විපස්සනා කිරීමට තමයි නව ආකාරයකින් වේදනානුපස්සනා සතිපට්ඨානයේ දේශනා කරන්නේ එවැගේම පටිසන්ධි චිත්තක්ෂණයේ පටන් මරණාත්තේ දක්වාම සෑම සිතක් ගානේ සංඥායිසිකය තියෙනවා මේක සංඥා ලෝකය සංයුපාදානස්කන්ධ ලෝකය එන භාවනාවට ගැනීම සඳහා ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනා කර්මස්ථාන පහක් දේශනා කළේ. එවාගෙම සංස්කාරෝපාදානස්කන්ධය කියන තැන ප්‍රධාන වශයෙන් දේශනා දුක්ඛාත්‍යාතික පරම සංස්කාරෝපාදාන සංදේශයි ඒ කියන සංඥාස්කන්ධය සංස්කාරෝපාදාන සංඥාවක් දෙකම විදර්ශනාවට ගැනීම සඳහා තමයි නීවරණ විදර්ශනාව ස්කන්ධ විදර්ශනාව ආර්ථ විදර්ශනාව උද්‍යාන විදර්ශනාව තව ආර්ය සත්‍ය විදර්ශනාව නම් ධම්මානුපස්සනා කර්මස්ථාන පහ දේශනා කරන්නේ ඊළඟට විඥානෝපාදානස්කන්ධය තමයි ලෞකික වශයෙන් ලැබෙන සිත් අසුකේ. මේ සිත් අසුකේක විඥානෝපාදානස්කන්ධය. එය විපස්සනාට ගැනීම සඳහා දාපේ ආකාරයෙන් චිත්තානුපස්සන සතිපට්ඨාන කර්මස්ථානයේ දේශනා කරති. මෙන්න ලෝක ධාතු අධ්‍යයනය කිරීමේ උසාවිය එතකොට අපි යම් කිසි එක කර්මස්ථානයක් ගන්නවා නම් ඒ කර්මස්ථානය තුළින් කීත ගත්තාම ඉතින් ස්කන්ධ පහම මනමින් ආબોධ කර ගැනීම භාවනා දීපය අතට ආරෝපණය මෙන්න මේකයි අපි දැන් හදාරන්නට තියෙන්නේ අපි දැන් කලකා දාගන්නේ අපි නිතරම පරිභව කරන මේ ඇස නිතරම අපේ ප්‍රවචන ගන්න ඇස ඒක ලෝකයක් හැබැයි මේ සංස්කාර ලෝකයෙන් ගන්නකොට මේ දෙතුන් භාගයකට සම්බන්ධයි. ඒකෝ ලෝකෝ සම්බ්බේ පත්ත ආහාර චිකිතා කියන තන මේ අත තුල ආහාර චිකික ලෝකේ තියෙනවා. නාම රූපයින ලෝකයේ තුනේ රූප ලෝකයේ තියෙනවා. එවැගේම අත තුල වේදනා තුනේ උපේක්ෂා වේදනාවක් ගන්න තියෙනවා. එවැගේම සත්කාර ආහාර කියන තැන කඩලිකාර ආහාරය විදත් ඇස තුළ අත් ගෝණය තුළ රූප කලාව එවැගේම සත්කාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර කියන තුළ මේ අතර සම්බන්ධව ගන්න තියෙනවා. අතෙන් ලැබෙනවා පස්ස සංස්කෘතිය. ඒක ආහාර. අතේ ලැබෙනවා සත්තු සංස්කෘතිය සම්පස්සජාව නිසා මේක සංකේතනවා. ඒකත් නෝක. ඒක මනෝ සංකේතනාවක් නෑ. අපේ දායකත් පුණ්‍යාලයට ගන්න. ඒකත් නෝක. ඒ වගේම සංපාදානස්කන්ධා කියනතන ඇත කැලිරිය රූප උපාදාන සම්පූර්ණ. ඒ වගේම ඒ අධ්‍යාත්මික ආයතනය කියන ලෝක හයේ සක්කායතන දෝෂය. සත්ත්ව විඥානස්ත්‍යයේ තියෙන තැන විඥානස්ත්‍යයේ සතෙන් මෙතන සංකල්ප විඥානයක් හර සම්බන්ධ නුනයි. සත්ත්ව විඥාන වශයෙන් විඥානස්ත්‍යයක් තියෙනවා. දැන් පටිසන්ධි විඥාන වශයෙන් මෙතන විඥානස්ත්‍යයේ මුලින් හඳුන්වාට ඒ අසු එකම විඥානස්ත්‍ය සංඛ්‍යාවට ගන්නවා. ඊළඟට අත්ලෝක ධර්මවා කියන තැන ඒ අකම ඇත නිසා සිද්ධ වෙනවා. ඇත නිසා ලාභක් සිද්ධ වෙනවා ලාභක් සිද්ධ. ඇත නිසා යසසක් අයසත් දෙක. නින්දාවක් ප්‍රශංසාවක් දෙක. සපත් දුක දෙකම සිද්ධ වෙනවා. අතනෝධාවම ඇතේ තියෙනවා. නවකත්තාවාස වශයෙන් අර විඥානස්කේ දික්ම වාගේ චිත්ත සංකාමයේ සක්කු විඥානය අසකල වාසය කරනවා. සත්‍ය ඇත වාසස්ථානයක් වෙනවා. ඒකාකත්තාවාස ගණයට ගන්න ලෝකය. දසායතනං කියන තැන සක්කායතන ලෝකය. ද්වාදසායතන කියන තැනත් තුනයි. අට්ඨාරක ධාතුව කියන තැනත් සක්කු ධාතුව. ඒක මෙහෙම කලක බැලියෙන්නේ ඇහැ කොච්චර කර්ම වලින් අපි ලෝක ධර්මයක් බව තේරුම් ගන්න පුළුවන්. ඉන්නේ විදාකාරයෙන් ලෝක ස්වභාවයක අපි නව නව බලනකොට ඒක වැටෙන්නේ විදර්ශනා භාවනාව පළවෙනි කියන එකයි. නාම රූපයි කියන්නේ. ඊළඟට ඒ අත නිසා සරයක් සරයක් පාසා එමෙන්න කරන ප්‍රඥාවක් දිවිදියාලයට දකින බංගාල පාසනා ඥානයක් අල්ලා ගන්න පුළුවන්. ඉන්දියාවේ තියෙන ධාතුකාකාන ඥාන ආදීන නිබ්බිදා දුක්ඛිතානික පරිසංකාම පාසනා සංකාමිකා කියන ප්‍රධාන පරම්පරාවම ඇතගෙන සිදුවෙන වෙලාවට වඩන්නේ. මෙන්න මේක නිසා මේ ලෝක භාතු සියල්ලම අපට ලෝකරා පුදුජානන් වහන්සේ භෝගයගේ ලැබෙන්නේ විපස්සනා ඥාන උපදවා ගැනීම මාතුකාවකි. මේ වාසේ විපස්සනා ඥාන වාක්‍යයෙන් වඩන්නේ ඉස්සර ලෝකරා සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේගේ බුද්ධ ගුණයක් වශයෙන් අපි ආවදිනවා. වරමුණු කරගන්න බුද්ධමනාව කියන අර්ථයලා එයින් අපේ සිතේ සාධා ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රියක් වර්ධනය කරගෙන ඉන්ද්‍රන් සුදුන් පස්සනාවට හැරෙනවා. අර මුලින් සදා එකල තෝරතක දී පුත්‍රයා අවුරුදු 100ක්ම ලෝක ධාතු ගණන් කරගන්නවා. සබලයේ කුමාරකාරු 100 දෙන් දැරුණා ලෝක ධාතු කෙලවර කරා. නමුත් අපේ ලෝක ධාතු විද්‍යාඥයන් වහන්සේලා ගන්නවා. පාගලණී විහිංවක් කීර්තිගලණී විහිංවක් ලෝකයේ කෙලවරකට දෙන්නේ හැදුවේ. ලෝකේ නොදැක කෙලවර නොදැක දුක් කෙලවර කීමක් වන්නේ නැහැ. නමුත් මා කරවනවා මේ මමයක් පන්න වූ ශරීර කෝඩුව තුල මේ සියල්ල දැකලා තියෙනවා. ඒක පංචෝපාදානස්කන්ධ ලෝකයේ හරියට ලෝක වාසයෙන් ලෝක සමුදය වශයෙන් ලෝක නිරෝධ වාසයෙන් ලෝක නිරෝධෝපාය වශයෙන් දැක ගන්නා නම් මේ අනන්ත අපරිමාණ ලෝක ධාතු සියල්ලම දකගතා වෙනවා කියන කුණාසේ පහදයි. ඒකට මේදී අවකාශ ලෝක කියන්නේ කියනකොට කරුණ රාශියක් කියන්න වෙන ඒ සඳහා අපි කාලය ගන්නෑ. නමුත් ලෝක ධාතු කියන තැන එක් සත්‍යලකද භූමි එකක් සම්බන්ධව තියෙනවා. ඒ වගේ සත්‍යලවල් කෝටි ලක්ෂයක් සම්බන්ධයක් තියෙනවා. හෝ යක්ෂයක මණ්ඩලයේ කියනවා ආඥා ක්ෂේත්‍රයේ කියනවා. බුදු කෙනෙකුන් වහන්සේගේ රතන සූත්‍රාන්ත දේශනා ගැන බුද්ධාඥාවන් පරක්නේ මේ කෝටි ලක්ෂයක් සම්පන්න වුණා. ඊයාතේ තාක්ෂයේ කතේ නැතුව කියන එක නෙමෙයි. ඊයාත කියන්නේ කෝටි ලක්ෂය කෝටි ලක්ෂය නෙමෙයි කියන ලෝක ධාතු එක විදිහකින් නෑ. සමාන ලෝක ධාතු විනාශයේ කියනවා සමාන ලෝක ධාතු විනාශ වී කියනවා සමාන ලෝක ධාතු හැදෙමින් පවතී මේක එක මණ්ඩලයක් එකවරක සකස් වෙන්නේ ඕන ලක්ෂයක් අත්ලෙක පිටිතියි මේ සක්කල කියන එක කෙනෙකුගේ නිර්මාණයක් නෙවෙයි නම ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් මේ භූමි පර්වත ආදී සියලුම ලෝක ධාතු ඒ ගැන සැකෙන්නේ නියමක් හරියට ඒ සම්බුදාගමකේ ජයජාතන වස්නාලි වෙනවා බොහෝ ඒ කරුවක් වෙනවල අකාරුවක් ශාස්ත්‍රවරු ඒ ලෝකයේ සර්ව බලධාරී දෙවියන්ගේ නිර්මාණයක් කියන්නේ දෙන්නේ මේ සත්‍ය නිලන්දික. ලෝක ධාතුවේ තියෙනවා කාල පරිච්ඡේදය. ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අදාන්ත කල්පය සහ මහා කල්පය. කායස්කන්ධය කියන්නේ එතනක කාමයන්ගේ මනුෂ්‍යයන්ගේ පරමාංශ. කායයක කවුරු අකන්තේ නිකුත් කායක තියෙනවා. තව කායයකට දාන දසවාර්ෂිකයක් කියනවා. ඒ විදිහේ පවත්න ආයුෂ් ප්‍රමාණය ආයුෂ්කාර්ය. බුදුරජාණන් වහන්සේ කාලේ පරිවර්තනාදු පිළිලා. දැන් කාලේ පරිමාසාවුදු 74යි. මේ ආයුෂ්කාර්ය. අනුකම්පාවෙන් කියන්නේ අකන්තේ ආවදිත දසවාසයට ගහලා හත් විනාශයක් වෙනවා. මේක අන්තස්කල්පය. අයවත් අකන්තේ දක්වාවට වැඩිලා දසවාසයට ගහලා හත් විනාශයක් වෙනවා. මේක අන්තස්කල්පය. අන්තර්කාලයේ අන්තස්කල්පයෙන් විශ්වාසය. මේ වාගේ අන්තර්කාලක විස්සඥාන තමයි එක අසත්‍ය කල්පයක් කියන්නේ. ඒ අසත්‍ය කල්පය වර්ග වශයෙන් සංඛ්‍යාන වලින් බැරි නිසායි ඒකට ආසංකාර කියන්නේ. හර්තාකාරක 20ක් වෙනවා සාසංකාර කියන්නේ. දැන් අපි මේ ජීවත් වෙන්නේ හතරවෙනි අංකකප්පය. මේ මහාකාර්ය කල්පයේ තව ඉදිරි සංඛ්‍යාකාරක 10ක් පහළ වෙනවා. ඒකට තාප විනාශය ආරම්භ වෙනවා. ඒ අංකකාරක 20ක ප්‍රමාණ හතරක් වෙනවා මහාකාර්යයේ. එනම් අන්තරතාව 80ක්. ලෝකේ සත්‍ය වාසය කරන අන්තකා සුවිස්සා දුන්වන්නේ දිවක් අර්ථානි අසංස්කාරයි. ඊළඟ ලෝක විනාශයකාරම වෙනවා. ජීන්නේ හෝ ජලයෙන් හෝ සුලකි. ජීන්නේ විනාශ වෙනකොට ප්‍රථම ඥාන සාමයේ බ්‍රහ්ම ලෝක තුනක් එක්ක මේ සතර අපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තුන විනාශ වෙනවා. ඒක කාර්යවාදී හතක් විනාශ වෙනවා ගින්නේ හතරෙන් එක වාක්‍යය. වතුරේ විනාශ වෙනකොට බ්‍රහ්ම ලෝක හයක් විනාශ වෙනවා. හයම හතක් ගින්නේ මත වතුරේ. මෙම වාර හතක් ධ්‍යාන හත හතරේ වාරය විනාශ වන්නේ සුලයි. ඒකත් මේවා කෙලෙස් නියම කරනවා නෙවෙයි. ලෝක සත්‍යයේ සංකල්ප වල ව්‍යාපාදයේ මුල් කොට ඇති අපසල් නිස්සන්න වීමේ ලෝක ධාතුව ගින්නේ විනාශ වෙනවා. ලෝක සත්‍යයේ සංසාරය ලෝකේ ලෝකයේ අකුසල උත්පන්න වීමෙන් ලෝකේ ජය විනාශ ලෝක සත්‍යයේ සංසාරය මොහ උත්පන්න අකුසල උත්පන්න වීමෙන් සුලභ ලෝක විනාශ මේ ලෝක විනාශ වෙන්නේ යනවා අනිපාත කල්පය විශ්වාසතර දිනු කලා විනාශ දෙන්නේ පාප ඒක හඳුන්වන්නේ සංවත්තේ අසංකිතාවයි ඒකට කෝටි ලක්ෂයක් දක්වල මහා සමාන විනාශ වෙනවා. ඊළඟට නිරවතදී අජකාපාතවාද පස්සේ පවතිනවා අන්තස්සත් විචක්කරණ විකල. ඒ හඳුන්වන්නේ සංවත්තක් කායේ අසංකතයි. ඊළඟට මේ ලෝකෙ හැදෙන්න පටන් ගන්නවා අන්නේ කාය අපේ මාතුකාව. ලෝකේ හැදෙන පවත්තා කායේ හඳුන්වන්නේ දිවත් අසස් කල්පය හැදී ප්‍රාර්ථනා කාලය දිවත් සෝතවල සතරාපාදත් සත්‍යයේ සොක්කෝම කුසල කරලා ධාරණා බබලෝය සතරාපාදත් සත්‍යයන් දත් අපරාපරිවේදනීය කුසල කර්මයන් සිල්පත් වී සුභතේ චරිධාන වඩා බබලෝය මනුෂ්‍ය ලෝකයක් ජීව ලෝකයක් ඒකායි භාවනා මග්ගස්ථාන මාර්ග සියලුම සත්‍යෝ බබලෝය මේක විසිතුරු ගත්‍ය ආපායක සංඛ්‍යාව පමණ හෝදි ගත්‍ය සම්පලින් එහා පිටසක්වල වගේ අපාලාගවල සම්ප්‍රේමිතයි. එවැගේම කලින් බබත උපන් කරනු ආශියෝනා බ්‍රහ්ම යෝධ සම්පලිත. ඒ බ්‍රහ්මයන්ට හිතක් පහළ වෙනවා ඥානක් කියන ලෝක යතුරු බ්‍රහ්ම ලෝක මනුෂ්‍ය ලෝක මේවා පහළ වුණොත් හොඳයි. ඒ මත්සාදේ ඒ බවක උපන්නත් ඒ භ්‍රමයෝ දස සංයෝජන ප්‍රහාණය කළද ඕරම් භාගයේ සංයෝජනයන් ඔවුන්ගේ සංසාර වල තියෙන දැවීම් පහකට ආදී ධර්මලෝකවල කල්ප ගණන් සම්පත් තිබුණත් මේක උපදීති මැදිනදී විඳින තියෙන දුක්තරාගේ සපක් වශයෙන් ගන්න අර කාමරාග සංයෝජනේ අතික සංයෝජනේ මාන අතික සංයෝජනේ ප්‍රාගේන සම්මා දිට්ඨි, විචිකිච්ඡා කියලා බඳ පරාමාස සංයෝජන පහ උත්සන්න තියෙන දැනේ මේ දිවි ලෝක, මනුස්ස ලෝකයන් ප්‍රාර්ථනා කරනවා. එක්කෙනෙක් නෙමෙයි සංකේය අප්‍රමේය සංඛ්‍යාවක් අනික නිවරණයෙන් තොර ඥානලාභී බ්‍රහ්මරාජයන් තේසක් මේ සිදුකරනවා. ඔවුන් මෙසේ අනන්ත වාර සිටීම නිසා චිත්තේ ප්‍රතිපොතගෙන ඉරිපු සමුත්තාන පඨවියාපෝ තේජෝ වායෝ හටගන්න. ඒක තමයි සම්පත්‍ති කර වර්ෂාව කියලා හඳුන්වන්නේ. දීතුමානයක් වාගේ, සීලයක් වාගේ ඇතිලා ටිකෙන් ටික ටිකෙන් ටික හරි පොද වැඩිදාර නැහැලවල ඕටි ලක්ෂයක් තප්පල තිබුණු ප්‍රදේශකම එතෙන්දී ඒ සිත ප්‍රාතිකුත ගාත්‍රයේ යුතු සමුත්‍රාණ සතර ධාතුන්ගේ සම්පූර්ණ ලැබීමෙන් අර ආරාත්‍රයට යාමෙන් නැතුනා වූ බ්‍රහ්ම ලෝක තුන අනුපිළිවෙලින් පිහිටනවා. නැතුනා වූ ජීව ලෝක හය අනුපිළිවෙලින් පිහිටනවා. එවාගේම මේ මනුෂ්‍ය ලෝකයේ භූමි පර්වත සාගර මේ පොකුණු ගංගා මේවා ඒ පෙර තිබුණු ආකාරයට අනුරූපව සිද්ධ වෙනවා. ඒකාකමන නූලක් ඒ අනුව සිද්ධ වෙනවා. ඒකෝදමයේ හැදිලා අවසන් වෙන්නේ අන්තර කාන්ත විස්සක් කරන් කරන්නේ. ඒක වෙන්නේ මේ නිසා මේ මහා පෘථිවිය මහා මේරු පර්වත මහා සාගර චන්ද්‍ර සූර්ය මණ්ඩල දිව්‍ය ලෝකය බ්‍රහ්ම ලෝක මේවත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාර ධර්ම. අවකාශ ලෝකයේ ඇතුළතත් තියෙන සංස්කාර ධර්ම. මේවත් අර සංයාසනියක් පාර්තා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන්නේ නැතිවෙන්නේ කියන තැනකදී දුක. කැමති දේ ලෝකවත් කරගන්නවා. මෙන්න මේ විදිහට තමන්ගේ ඇස මාතෘකා කරගෙන ලෝක ධර්මයන් සම්මාසනය කරන්න ගියොත් එකාකකින් බුදුගුණ භාවනාව එකාකකින් ධර්මගුණ භාවනාව තවත් අතකින් සංගුණ භාවනාව තවත් අතකින් උප සමානසතේ භාවනාව ඒකම මේ සතිපට්ඨාන විපස්සනා භාවනා විශේෂකම මේ අස මාතෘකා කරගෙන මම කියනවා මේකයි ලෝකනා බුදුරජාණන් වහන්සේ වදාළ භවයක් පමණ වූ ආත්මාත්මක සංකාමයේ තුල මේ ලෝකයක් සමුදයක් නිරෝධයක් මාර්ගයක් දැක ගන්න පුළුවන් කියලා දේශනා. ඒකත් දෙපතුලේ පටන් ඉඳ දක්වා භවයක් පමණ වූ මේ ශරීර කූඩුව තුල සූපස්කන්ධයේ කියන ලෝකයේ වේදනාස්කන්ධ ලෝකේ සංඥාස්කන්ධ ලෝකේ සංස්කාරස්කන්ධ ලෝකේ විඥානස්කන්ධ ලෝකේ මේක නාම රූප පරිච්ඡේදයේ ප්‍රකර සංපාදකේකව නාමයේ දක්වා අනුස්මරණය කටයුතු විපස්සනා කටයුතු ආදී. මේවා මෙහි කිරීමේ තමන් අර සීලේ ප්‍රතිස්ථාය දරෝසපඤ්ඤෝ සික්ඛම්පඤ්ඤං භාවයන්ගෙන ආදී බුද්ධ රත්නයේ සඳහන් වන පරිද්දෙන් සීලේ ප්‍රතිකාසිත වීර්ය සිහිනුණක් හේතු කොටගෙන සමත් විපස්සනා භාවනාවකින් වඩනවා නම් මේ පංචෝපාදානස්කන්ධ ලෝකයේ ප්‍රධානම ඇති සියලුම ලෝක සත්‍යයන් ඉක්මවා ලෝකුරා බුදුපසේ මහරහතන් වහන්සේ දැකගත්තේ ලෝකෝත්තර අමාවහ නිවන සාදා ගන්න එනිසා මේවා ඥාත ඥාත ආවාක්‍ය දාන කරන්නේ ඥාත ඥාත දහම් පොත්පත් වලින් මතු කරගන්නේ සාකච්ඡා කරමින් හිතලා ගන්න භාවනා වශයෙන් වඩන්නේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝක විවරණය අර අනේක ධාතු නානා ධාතු ලෝක ඥානය අනුස්මරණය කරමින් ඒ දසබල ධාරයෙන් අපිට මේ දසබල ඥාන අනුභව බලයෙන් මතනේ ලෝකයේදෝ සත්‍යය ලෝකත් ස්වභාවය සත්වාකාරයෙන් දසදන්ත ලැබේවා කියලා අපි මේ භාවනා කරන්නේ සැබවින්ම එකක් පාසා භාවනා කිරීමේදී අපට මුළු ලෝක ධාතුම එකයි. මක්කාද අර අනිත් ලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණයෙන් ලෝක ස්වභාවය ආબોධය කරනවා. ඊළඟට ලෝක සමුදය නම් ෘතුනාව ඇතුළු හේතු හේතු ධර්මයන් ආબોධය කරනවා. මේක තමයි දුක්ඛය සමුදයයි. ලෝක ස්වභාවය ලෝක සමුදයයට සම්බන්ධයි. ලෝක නිරෝධය ලෝක නිරෝධෝ කායය කියන එක ලෝකයේ එකම තියෙන ධර්ම ටික. මේ පංචෝපාදානස්කන්ධයේ ඇතුලේ මේක දැක්ගත්තා පංචෝපාදානස්කන්ධයට සම්බන්ධ නැහැ මේ ලෝක නිරෝධයේ ලෝක නිරෝධපා. එනම් ලෝක අසංකතසාරු නිර්වාණය. දැන් අපි ලෝකය නම් වූ පංචෝපාදානස්කන්ධයේ විදර්ශනා කර ගැනීම ඒ සම්බන්ධව අපේ දෙන සමුදේ සත්‍ය ප්‍රහාණය කියනවා. සමුදේ සත්‍ය ප්‍රහාණය වෙන්න වෙන්න ලෝක නිරෝධය අපි මේ තුලින් දැක ගන්නවා. ලෝක නිරෝධය දැක ගැනීමට අපේ සිතේ දැනෙන ධර්ම සත්‍ය තමයි සම්මාදිට්ඨියගේ මාර්ගාංගය. මෙන්න මේ පිටාපි අනුගමනයේ කොළොත් මේ ලෝක ධාතුෙහි නානා ධර්මතාවන්ගේ අනිද සයාවන්ට දැන ලෝකාන්තය යෙතෙන්නේ දැක ගන්නවා. මේ ලෝකදා සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ සාරවත්කම්යේ කල්පදාක්ෂයක් වූ පාරමී දෙලෙන් බෝධි මුහුණේදී සීලයෙන් යුතු පොළොක පිළිකාරිතගෙන වීරයෙන් යුතු පාරේ සිටගෙන සාධාරණති ඇති කර්මපේ කරා ඥානයේ කියන මාර්ගඥානය ඇතිවෙයි මේ සියලු ලෝක සාධුන් සම්බන්ධව දකිනු සියල්ල ආවෝද කරගන්න. ආවෝද කර ගැනීම උන්වහන්සේ වාසනාසයිතුම සකල ක්ලේශයන්ගෙන් අසමින්දී දසබල ඥාන සතුරු වෛසාරද්‍යයක් ඥාන ආදී ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥතා ඥානයේ සුලෝකුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. අවුරුදු 45 කුණවන්සේ ධම්මචක්ක දේශනාවේ පටන් පරිවාණ මන්ත්‍රයේ දක්වා දෙසුවේ මෙන්න මේ ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝපාය ආબોධ කර ගැනීම අනුශාසනා කරයි. විනය පිටකේ සූත්‍රාපතික අභිධර්ම පිටකේ සිටින තියෙන්නේ මේ මතර ආબોධ කර ගැනීම අනුශාසනාව. එතකොට මේ අනුශාසනා මැනීමේ තේරුම් ගත්තේ සූවිසි අසංකේයයක් ජනතාව මේ ලෝක සත්‍ය ඉක්මවා ලෝකෝත්තර අමාමහ නිවන සාක්ෂාත් කරගන්න. අපේ තුන්වහන්සේගේ ශ්‍රාවකයෝ, අපේ තුන්වහන්සේගේ ශිෂ්‍යයෝ, අපේ තුන්වහන්සේගේ සාධකයෝ නිසා අපි ගුණන් දවන්නට ඕනේ මතුලක් එන්නේ ජීව ලෝක බ්‍රහ්ම ලෝකයන් නෙමෙයි. මේ භවයක් වමනෝ ශරීර කූඩු ඇතුළත ලෝක සත්‍ය සියල්ල ආબોධ කරගෙන ලෝකාර්ථය අමාමහ නිවන සාක්ෂාත් කරගන්න. ඒ සඳහා අපි සේරුවන් සරණ යන්නේ. ඒ සඳහා අපි නිති නිති කියන සමාදානය. ඒ සඳහා උපෝසත කියන සමාදානය. ඒ සඳහා අපි භාවනාවට. ඒ සඳහා දාන ආදී කුසල පාරමිතිය. ඒකත් ඒ සඳහා කරන මේ පාරමී කුසල උත්සන්න වීමෙන් අපේ సంతානවල අර සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂිකවල සම්පූර්ණ බාහිරපත් වුණොත් අනාගත භවයකට දෙමෙයි අනාගත ලෝක ධාතුවකට දෙමෙයි මේ ලෝක ධාතුවල සිටිදීම ආර්ය සත්‍ය අවබෝධයෙන් අකාමත ධාතු සංඛ්‍යාත ලෝකෝත්තර නිවන දැක ගන්නවා යම් මේකේ මේ ජීවිතය ගන්න උත්සාහය සාර්ථක නුනත් ඒක මත්තට උපනිෂ්ඨ වෙනවා එනිසා මතු මතයේ ඒ පාරමී උපනිශ්‍රේ නිසා යම් දායකකාර නිරුම්මානේ දිලක නිරුම්මානේ චකුරු දේයක ඇදී දේයක නැදී යේ මුලක මතුවි පූර්ණාත්මයේ වැටීමේ ප්‍රබුද්ධවන්නා මේ ලෝකයේ තුලම ඉතිදීකදී ලෝකයේ තුලම මේ ධර්ම දාක්ෂිය වර්ධනය කොටගෙන යම් දායකකාරේ නුවණ නූපුරවා ඥානං එදාට අපි බලාපොරොත්තු වෙන ඒ ප්‍රබෝධේවත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ඒ අසංකත ධාතු සංඛාත නිර්වාණ අවබෝධය ඒ ලෝකෙන් ඉතර වී නිවන පරිසීමට ලැබෙනවා. දෙන්න මේ නිසා ඉදාරෝ පුරා බුදුරජාණන් වහන්සේ එම රෝහිතාත්ජී පුත්‍රයාට අනුශාසනා කළා. මේ විදිහට ඉරිදි ගමනින්වත් යෝනි ගමනින්වත් ලෝක ගමන් කරන්නේ නැහැ. ඥාන ගමනේ ප්‍රඥා ගමනේ දෙපතුලේ පටන් ඉස දක්වා තියෙන මේ භවයක් පමණ වූ ලෝක ධාතුව තුළ හැතිරේ. මේ ලෝක ධාතුව තුළ විපස්සනා ඥානයෙන් ඇවිද බලන්න. දෙපතුලේ පටන් ඉස දක්වාම මේ විපස්සනා ඥානයෙන් කොටස් කොටස් වෙන් කරලා වෙන් කරලා බලන්න. බලනකොට මේක ඇතුලේම ලෝකයක් කියනවා නේද? මේක ඇතුලේ ලෝක හට ගැනීමේ මූල හේතුවක් කියනවා නේද? මේක ඇතුළතින්ම ලෝකේ නිරෝධයක් දැක ගන්න ලැබෙනවා කියන්නේ. මේක ඇතුළතින්ම ලෝක නිරෝධ උපායනම් වූ ආර්යසත්‍ය කුමාරගේ සම්පූර්ණ කර ගන්න ලැබෙනවා කියලා දැක්වනවා. මේ දේශනේ පවත්වන උදෙකුමාගේ හිත ඒක පෙර භවයේ අභිඥානාවේ ධ්‍යාන සමාපත්තිලාභයේ කෙනෙක් ලැබෙනොත් එතුමාගේ හිත මහා සමාධිගත වුණා ඒ විපස්සනා ඥාන ලැබුණා ඒ විපස්සනා ඥාන තුලින් සෝවාන් සකදාගාම අනාගාම අරියත් මාර්ග ඵල පිළිවෙලින් ලැබිය යුතු සාර්ථක නිර්වාණ ධාතුව සෝවාන් මාර්ග ඵලයෙන් ආબોධ කරගන්නවා මෙන්න මේක නිසා ලෝතුරා බුදුසසුනේ බුදුමහරහතන් වහන්සේලා සිය ප්‍රධානයක් වූ පාරමිතානුවා බලයෙන් ආબોධ කරගත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ උපනිශ්‍රේ වෙන වටිනා සූත්‍ර පාඨයක් මේ ඉදිරිපත් කරලා කියනවා මේ ඉදිරිපත් කළ වචන දෙල නැවත නැවත විස්තර කරන්න නම් දින ගණනාවක් අපට අවශ්‍ය වෙනවා නමුත් මේ අපේ බලාපොරොත්තු වෙන යම් වූ ගමනාවක යතරක් අතට ගත්තා ගොරයන ගන්න ඒ ගුවන් කපටාවේ ගොරයන ගත්තන් පස්සේ අභ්‍යන්තරයේ තියෙන අනේක ආකාර සංගුවන් දැක ගන්න පුළුවන් වාගේ අපි මේ විදිහේ ධර්ම කතා තුලින් යතරක් අතට අරගෙන සීපන්න කූණිය තුල තියෙන අර ධර්ම භාණ්ඩාගාරේ ගුවන් කපටා විරුද්ධ කළ බලමු එමගේ සත්‍ය බෝධි ප්‍රාප්තන මෙතුණේ වටිනා අගනා රණ්ඩුවන් මත කරගෙන බලාපොරොත්තු වන උසස් අධිකම ඥානයන් සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනා පිහිටුවා ගන්න. දැන් බලාපොරොත්තු වලට වැඩි වේලාවක් ඉන්නතුන් වාර වේලා සංපත්තිය ගත කරනවා. තේකුත් විනාඩි 10. මේ කාලය තුළ අන්‍යයේ කෙනෝනි මේ ධම්ම කතාවට සවන් දීමේ අර ධර්ම ශ්‍රවණයේ කුසලයේ සම්පූර්ණයි. ධර්ම දේශනාවේ කුසලයේ අපට සම්පූර්ණයි. මේ කුසලයේ ගුණේ සෝමනස්ස සාගත වූ හෝ උපේක්ෂා සාගත වූ හෝ ඥාන සංප්‍රයෝග සංකාරික හෝ සසංකාරික කුසලසිත පහළ මේ ධර්ම කොටස වැටේනවා නම් සෝමනස්ස සාගත කුසලසිත පහළ යැයි මේ අපාසතාවන් ඇති අවස්ථාව උපේක්ෂා සාගත කුසලකම් පහළ වෙනවා නමුත් මේ ධර්ම කතාවක් නේද කියන අවබෝධය වෙනකොට ඥාන සංප්‍රයුක්තය කියලා කියන එපා කියලා නැතුව අහනකොට සංස්කාරික වෙනවා එපා දෙවි අහුවාන සංස්කාරික වෙනවා ඒකත් මේ මේ කුසල චිත්ත පරම්පරාව තුළ සත්‍විත සැක ලැබීමේ ශක්තිය තියෙනවා සංකවාදී සැක සත්‍ය ලෝකයේ සැක ලැබීමේ ශක්තිය තියෙනවා බබලෝයාවේ උපනිශ්‍රේ ශක්තියක් මෙහි තුල තියෙනවා නමුත් අපි දන්නවා ඒ සියල්ලම මුජ්ජන සමුජ්ජනත්තේ ලෝකම් කියන මේ සත්‍යයටපත් වෙනවා නිසා මේ කියන අවිචේකතම් භාවනේ දක්වා තුන් ලෝක භාවයේ කියන මොන ලෝකයක්වත් හිතන්නේ කතාවේ නැතුව මේ සිද්ධ කරගත්ත ප්‍රමාණ කරණයේ කුසල ජවචිත්ත පරම්පරාවේ ධර්ම ශක්තිය ලෝකේ විතුනා වූ ලෝකෝත්තර අමාමහ නිවයිසෝ නිසල හේතු ආසනාවේ වාක්‍යනිස්තර හේතුවා ගන්න. යාතේත දෙවියන්ට සීලසත්නට පිළිපෙත් අනුමෝදන් කරමු.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 දේශිකානන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ